නෝපටිගාහකතෝ අත්ථි භික්ඛවේ දක්ඛිනා පටිගාහකතෝ විසුජ්ජතිනෝ දායකතෝ අත්ථි භික්ඛවේ දක්ඛිනා නේව දායකතෝ විසුජ්ජති නෝපටිගාහකතෝ අත්ථි භික්ඛවේ දක්ඛිනා දායකතෝ චේව විසුජ්ජති පටිගාහකතෝ ච තීති සදහවත් පින්වත අද ධර්මානුශාසනාවට මාතෘකා වශයෙන් අප තෝරා ගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අපන්නක වර්ගයට අයත් දක්ෂිනා විසුද්ධි සූත්‍රයයි මේ සූත්‍ර දේශනාව බුදු පියාණන් වහන්සේ සවැත් නුවර දේවරාම් බෙහෙරේදී භික්ෂූන් වහන්සේලා අරඹයා දේශනා කළා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂු මහා සංඝ රත්නයේ අම දේශනා කොට වදාළේ දක්ෂිනා විසුද්ධි සූත්‍රයෙන් දැක්වෙන ආකාරයට දක්ෂිනා විසුද්ධි හතර දෙනෙක් සිටින බවත්. ඒ හතර දෙනා කවුද? අත්තිබික්කවේ දක්ෂිනා දායකතෝ විසුද්ධ්‍යති. නෝ පටිඝාහකතෝ. දක්ෂිනා විසුද්ධි සතර දෙනාගෙන් එක්කෙනෙක්. පිරිසඳුව දන් දෙන දායකතුමා. දායකයා පිරිසිදු වී පරිත්‍යාගය කරනවා ප්‍රතිග්‍රාහකයා දුස්සීලයි. අත්ති වික්ඛවේ දකිනා පටිග්‍රාහකතෝ විසුද්ධති නොදායකතෝ. දෙවෙනි කෙනා තමයි ප්‍රතිග්‍රාහකයා පිරිසිදුයි දායකයා දුස්සීලයි. අත්ති වික්ඛවේ දකිනා නේව දායකතෝ විසුද්ධති නෝ පටිඝාහකතු ප්‍රතිග්‍රාහකයාත් දායකයාත් දෙදෙනාම දුස්සීලයි අත්ති භික්ඛවේ දක්ඛින දායකතෝ චේව විසුද්ධති පටිඝාහකතෝ ච ප්‍රතිග්‍රාහකයා දායකයා දෙන්නම පිරිසිදුයි ඊටාම පිරිසිදු භාවයෙන් දන් දෙන්න දන් පිළිගන්නා අපිරිසිදු භාවයෙන් දන් දෙන්න පිරිසිදු කමින් පිළිගන්න අපිරිසිදු කමින් දන් දෙන්න අපිරිසිදු කමින් පිළිගන්න පිරිසිදු කමින් පිළිගන්වනවා පිරිසිදු කමින් බාර ගන්නවා මේ බලන්න බුදුරජාණන් වහන්සේ අපට ආනිසංස ලැබෙන දන් දීමේදී පුද්ගලියෝ පිළිබඳව කෙබඳු ආකාරයකට පීඨාන්තෝන දයන් වගේ මේ දක්ෂිනා විසුද්ධි සූත්‍රයෙන් සඳහන් වෙනවා. දන් දීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා මේ අපට පැහැදිලි කර දෙනවා. කතංච භික්කවේ දක්ෂිනා දායකතෝ. මහණෙනි කොහොමද මේ දායකය විසුද්ධියට පත්වන්නේ පිරිසිදු වෙන්නේ? ඉද භික්කවේ දායකෝ හෝති සීලවා කල්යාණ ධම්ම. මහණෙනි දන් දෙන දායක පින්වතා සිල්වත් වෙන්නට ඕනේ. කල්යාණ ධර්මයේ පිහිටන්නට ඕනේ. සිල්වත් සම වගේම කල්යාණ ධර්මයේ පිහිටනවා. ඒ වගේම තමයි සම්බුදුරජාණන් වහන්සේ අපිට තවත් පැහැදිලි කරන්නේ. පටිඝාහක යනත්තම් පිළිගන්න කෙනා සීලවන්තයි කල්යාණ ධර්මයේ පිහිටනවා. පිළිගන්වන කෙනා තුල ඒ ගුණ ධර්මය නැහැ. දායකයා පිරිසුදු වෙනවා වගේම පිළිගන්න කෙනාත් පිරිසිදුයි. එනම් දෙන්නාම සීලවන්තයි, කල්යාණ ධර්මවල පිහිටනවා. දෙන්නාම සිල්වත් නැහැ. කල්යාණ ධර්මවල පිහිටන්නේත් නැහැ. සිල්වත් කෙනා සිල්වතාට දන් දෙනකොට ඒ ඥානසංස බොහෝම ලැබෙනවා. සිල්වතා දුස්සීලයට දන් දෙනකොට ඒ ආනිසංස ලැබෙනවා. දුස්සීලයා සීලවන්තයාට දන් දෙනවා. ඒනොත් ආනිසංස ලැබෙනවා. දුස්සීලයා දුස්සීලයට දෙනවද ඒකේ ප්‍රතිඵලයක් නැහැ. දෙන්නා පිළිසිඳු වී පරිත්‍යාගශීලී කෙනා පිළිසිඳු වී දීමනාව කරනවද ලබන්නා කෙබඳු ආකාරයේ කෙනෙක් වද දෙන කෙනාට ආනිසංසය අඩුවක් නැහැ. හුඟක් අපිට පුරුදු වෙලා තිබෙන්නේ දන් දෙනකොට මගේ දාණය මගේ පරිත්‍යාගය පිළිගන්න ඕනේ සුපිරිසිදු පාරිශුද්ධ සීලමන් කෙනෙක් නැයි. එවැනි අදහසක් අපි ගන්න. ඒකලම ලක්ෂණ අය සොයනවා දෙන්න අපි. ප්‍රසිද්ධ අය සොයනවා අපි දන් දෙන්න. මහා දැනුගතුන් සොයනවා අපි දන් දෙන්න. සම්බුදුරජාණන් වහන්සේ වදාන් දානේ කාන්සංශ ලබන්තු ඒකක්වත් අදාළ නැහැ. ලස්සන කෙනාට දුන්නා කියලා, උගත් කෙනාට දුන්නා කියලා ප්‍රසිද්ධ කෙනාට දුන්නත් කියලාම වෙනත් වෙනත් අය විසින් අදහන ගරු කරන කෙනෙක් නිසා මගේ දීමනාව එයාට කළ යුතුයි කියලා ආනිසංසී කිසිදු වෙනසක් නැහැ. දායකයා සීලවන්ත වෙන්න ඕනේ. පිළිගන්න කෙනා සීලවන්ත වෙන්න. ඒ නිසා හොඳ අවබෝධයකින් දන් දීම් කටයුතු සිදු කරන්න. ඉද වික්කමේ දායකෝ හෝති සී දුස්සීලෝ පාප ධම්මෝ පටිඝාතා හොන්ති සීලවන්තු කල්යාණ ධම්ම පිළිගන්නා සිල්වත් දායකයා දුසි ආනිසංස ලැබෙන දායකෝ හෝති දුස්සීලෝ පාපදම්මෝ පටිඝාතාපි හොන්ති දුස්සීලා පාපදම්ම දායකයා දුසිල් පිළිගන්නා වූ කෙනා දුසි දායකෝ හෝති සීලවා කල්යාණ ධම්මෝ පටිඝාතාපි හොන්ති සීලවන්තෝ කල්යාණ ධම්මෝ පිළිගන්නාත් දායකයාත් දෙන්නම් සීල පන්තයි කල්යාණ ධර්මවල පිළිකානම් දානේ ආංශංශ නොමදෝම ලැබෙනවා දන් දීන් හැමෝටම කරන්න බෑ දන් දෙන්න බැරි දුප්පත්කම නිසාම නෙමෙයි දන් දීම නොවන දිනු කරගත් අය කොයිතරම් වටිනා දෙයක්දයි අවබෝධ කරගෙනයි සිදු කරන්නේ දානංච යුද්ධංච සමානමාහු දන් දීම යුද්ධයක් හා සමානයි. කෙලෙස් සතුටන් සමග සටන් කරන්නට ඕන. ලෝභ දේශ මොහ මේ අකුසල චේතනා මනසේ තැන්පත් වී තිබෙනවද? දන් දීම් කරන්න අමාරු. තණ්හා මාන දිට්ඨි කෝසල් පරිග්ගයිතා දානාදී පාණමි උනාම් මේ දන් දෙන්නේ ඇයි? තණ්හා මාන දිට්ඨි මේ අකුසල කර්ම දුරු කරාන්ට නැති කරන්න. ඒ නිසා දන් දීම අපි සිදු කළ යුත්තේ තමන්ට ආනිසංස ලබා ගැනීමට මිස පිළිගන්නා කෙනාගේ අඩලුඬ හොය හොය ඒ පිළිබඳව කරුණු කියා කාරණා කතා කරන්නට නෙමෙයි. ගෞරව සම්ප්‍රයුක්තව දෙනවා. දෙන දේ දෑතින් දෙන්න. ලබන්නා කෙරෙහි කරුණාවක් දක්වන්න. ප්‍රිය වදනෙන් කතා කරනවා. සමහරු දීමනාව කරනවා. නමුත් දන්න කෙනාට නැතිනම් ඒ තමාගේ පරිත්‍යාගය පිළිගන්නා කෙනා කෙරෙහි කිසිදු ගෞරවයක් නැහැ. එම නිසා ඔබ දන් දෙන්නේක්ද සක්කච්ඡන්දේති මනාව ගෞරවනීය භාවයකින් ඒ කටයුත්ත කරන්න. ශක්ති විදුව හඳුන්වනවා ශක්‍රය කියන වචනේ ශක්‍ර කියන්නේ සකසා දන් දුන්නු නිසා. සකසා දන් දීම සිදු කළ බැවින් ශක්ද විදොට ශක්‍රය කියනවා. ඒ නිසා කිසිම ලබන්නාට පිළිකුලක් ඇති නොවන විදිය. එනම් බැලීම් මාත්‍රයකින් හෝ වචන මාත්‍රයකින් හෝ තමන්ගේ පරිත්‍යාගය බාර ගන්න කෙනා කෙරෙහි පිළිකුලක් හිතන්න එපා. එයාට අවඥා කරන්න එපා. ඒ ගෞරවනීය විදියට ඒ දීමනාව කරන්න. ලෝකෙටම ප්‍රසිද්ධ කරකන ලබන්නාට අපහසුතාවක් ඇතිවන විදියට වචන කියමින් ක්‍රියාවන් කරමින් ඒ දන් දීම් කරන්ට පායක වැරදි. චිත්තිකත්වාදීති. තමත් ඊට වටිනා ක්‍රමවේදයක් බුදුහාමුදුරුව පෙන්වනවා. තමන්ගේ දීමනාව ලබන ප්‍රතිග්‍රාහකයාට තමන් බොම ආදර ගෞරවයෙන් මේ දීමනාව කරනවා කියන එක ඒත්තු ගන්නවන්ට ගෞරවනීය විදියටයි තමන්ගේ දීමනාව ලබන්න සිතන්න ඕනේ මෙයා මට මේ පරිත්‍යාගයේ කලේ බොම ගෞරවයෙන් මා කෙරේ ගෞරවයෙන් මෙතනදී අදහස් කරන්නේ මට මෙයා ගරු කරන්න ඕනේ මට බයට මේ දීමනාව දෙනවා. එහෙම නෙමෙයි. එයාට ඒත්තු ගන්නන්ට ඕන සිතෙන්ට ඕනේ ලබන්නාට. තමාව ආදරයෙන් පිළිගෙන ගෞරවණීය ආකාරයේ මේ දීමනාව කරන්නේ කියන හැඟීම ඇති වෙන්න ඕන. සහත්තා දේති කරන්නා වූ දීමනාව පරිත්‍යාගය තම අපින්ම පිළියෙල කර දීම ඊටම උතුම්. Tamange දෑතින් පිළියෙල කරලා පරිත්‍යාගයේ සිදු කිරීමේදී තමා අතින්ම දෙන්න. එවිට පුද්ගලික සම්බන්ධතාව නොනැසී පවතී. අනුන් ලබා දන් දීම සුදුසු නැහැ. දෙන්නා ලබන්නා අතර ප්‍රියමනාප භාවයක් ඇති වෙනවා. තමා අතින්ම ආහාර පාන පිළියෙල කරන බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් ලබන්නාව දිදි ගන්නමින් විශේෂයෙන් සමන බ්‍රාහ්මණයන්ට දන් දෙනවද? ඒ දීමේදී තම අතින්ම පිළියෙල කරනවා. තම දෙතින්ම බුද්ධ පූජා පවත්වන්න. ස්වාමින් වහන්සේලාට පූජා කරන්න. පිළියෙල කරගත් දානයේ ගුණාගුණ ඒ ඒ රෝගවලට ප්‍රත්‍ය ඖෂධීයත්වය කෙසේදයි දැනුවත් කරමින් දිල්ගන්නමින් ඒ පැලඳවීම් කටයුතු කරන්ට සහත්තා දේති කිව්වේ ඒකයි. තමන්ගේ දෑතින් ආහාර පාන පිළියෙල කර සද්ධාධ්‍යාසයෙන් පරිත්‍යාග කිරීම සිදු කළ නිසා අපේ බුදුරජාණන් වහන්සේ ඊටාම අලංකාර රූසපුවකට දෙතිස්මා පුරුෂ ලක්ෂණ අශීතියනු ව්‍යංජන මේ නොයේ ආකාරයේ අලංකාර දේහදාදී අංග සම්පූර්ණ විචිත්‍ර වූ ශරීරයක් ලබන්ට භාග්‍යවන්ත වුනි. බෝධිසත්ව භවයන්හිදී තම අතින්ම දන් පිළිගන්නපු පින. තමා විසින්ම දානමාන පිළියෙල කරලා සකස් කරලා උයලා සකසලා මෙල්ලුම් මාදී අතින්ම ලියන එවැනි කටයුතු කරලා සියතින්ම සමන බ්‍රාහ්මණයන්ට දන් දීමේ කුසලය තමයි බුදුරජාණන් වහන්සේට ඊටාම අලංකාර රූපයක් ලැබුණා. එවාගෙම වෙනත් කිසිවෙකුටත් නැමැති නොතිබෙන ශරීර ලක්ෂණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබුණි. විශාකා කුමරිය විවාහ වී නිවසින් පිටවෙන දවසේ ඇයව කැන්දා යන දවසේ ඉතා විචිත්‍ර වූ අවස්ථාවක් ජනතාවට දැක ගන්නට ලැබුණා. විශාකා කුමරියගේ පියා තම දුවණියට දීග යන දවසේ කරත්ත 500ක භාණ්ඩ පුරවලා තමයි මේ දුවණියව නිවසින් පිටත් කළේ. දුවණියගේ ස්වාමියාට මේ දුවත් සමගම කරත්ත 500ක භාණ්ඩ දෑවැද්ද ලෙස ලබා දුන් රත පෙරහැර නැත්නම් පිරිස සුබ නැකතට පිටත් වෙන්න සුළු වේලාවක් තිබෙන්නේ. විසාකා කුමරියගේ පියා සේවකයෙකුට අමතලා කියනවා දැන් තව මොහොතකින් සියල්ල පිටත් වෙනවා. අඩුපාඩු මොකවත් තියනවද බලන්න. දුව යන්න කලින් මොනවත් අඩුපාඩු තියනවද බලන්න කි. සේවකයා පරීක්ෂණ කරලා කිව්වා කිසිම අඩුවක් නැහැ කියලා. එහෙනම් මේ කරත්ත පේලියටම ඈඳන්න කීවා ස්ථනම් වර්ගයේ එළදෙනු දෙන්නේ දුවට ස්ථනම්ම විදියෙන් පස්ගෝරට අනුභව කරනවා සිටුමාලිකාමේ ගෙවත්තේ අයිති බිම් ප්‍රදේශවල පුඩාගාල මධ්‍යමගාල මහාගාල වශයෙන් දාස් සංඛ්‍යාත ගවයින් කොටු කරලා තිබෙනවා සේවකයා කුඩා ගාලෙන් එළදෙනුන් දෙන්නෙක්ව ගන්න. කඩළු වැඩි. කඩළු ඇරලා එළදෙනුන් දෙන්නෙක් ගන්න හදනකොට මුළු ගාලෙම දෙනුන් කඩාගෙන එළියට පැන. එක්කෙනෙක්වත් අල්ල ගන්න බැරි වුණා. මධ්‍යම ගාලෙන්වත් දෙන්නේ කල්ල ගන්න ඕනේ කියලා. ඒ ගාලේ කොටු කරලා සිටි ගමෙන් එළදෙනුන් දෙන්නෙක්ව ගන්න කඩුල්ල හැරියා. ඒකේ ඉන්න කට්ටියක් පෙරලගෙනම එළියට පැන. මහගාලෙන් දෙන්නෙක් අල්ල ගන්නවා කියලා මහගාල ළඟට යන්න හම්බුනේ නැහැ. ගාල කඩාගෙන ඒකේ ඉන්න අයත් එළියට පැන. කුඩා ගාල, මධ්‍යම ගාල, මහා ගාල මේ ගාල් තුනේම දෙනුන් ගාල් කඩාගෙන එළියට පැන්නේ. මංගල ගමන යන්න ඔන්න මෙන්න විශාකා කුමරිය විශාල පිරිසක් මාලිගාවේ ඉන්න දැන් කරට්ට 500ක භාණ්ඩ පටවලා දෑවැද්දට ගෙනියන්න දෙන්න ඔක්කොම හරි පිටත් වුණා සියල්ල අතිශයින්ම ලක්ෂණ දර්ශනයක් ඒ අතර දැක ගන්නට ලැබුණා කරත්ත 500 පිටිපැස්සෙන් කියලා හිටෙව්වා වගේ අර ගාල් වලින් පැන්න දෙනුන් හතර දෙනා හතර දෙනා පේලියට හිටගෙන කරත්ත 500 පිටපස මේ දෙනුන් ගමන් කරන්ට වුණා කොච්චර ප්‍රමාණයක්ද 120000 විශාකා කුමරිය දීඝ යන දවසේ කරත්ත 500ක් පිටපසින් එක් ලක්ෂ විසිදාහක් දෙනුන් ගමන් කළා මේ කුමරියගේ පුණ්‍ය මහිමේ ස්වාමින් වහන්සේලාට දැනගන්න ලැබුණ සිද්ධිය සාමුදුරුවන් වහන්සේලා සම්බුදු රජාණන් වහන්සේට දැනුම් දුන්නා. උන්වහන්සේලා ප්‍රශ්න කළා. ස්වාමීනි විශාකා කුමරිය දීග යන කරත්ත පෙරහැර පිටිපස්සෙන් තම තමන් විසින්ම පෙළහැදී දෙනුන් 120000ක් ඇය පසුපස ගමන් කරලා තිබෙනවා. ආ ආස්ථාදී සිදුවීමක් ඒක ස්වාමීනි මේ විසාකාවට ඇයි මෙවැනි තත්ත්වයක් ලැබුණේ? මහණෙනි, ඇය කළ කුසලයක ප්‍රතිඵල විසාකාව පෙර ආත්මවලදී තමන්ගේ අතින්ම ආහාර පාන උයලා සකසලා මැල්ලුම් බැඳි දේවල් අතින් ලිහලා නොයෙක් දුක් මහන්සියෙන් ආහාර පාන පිළියෙල කරලා සමන බ්‍රාහ්මණයන්ට වැළඳීමේ කුසලය ඇයට ලැබුණේ මේ ආහාර වලින් මේ මේ ගුණ තිබෙනවා මේ රෝගයට මේ ආහාර ලොකු ඖෂධයක් වළඳන්න ස්වාමීන් මේ ආහාර වලින් උදරයට මේ මේ ගුණ ලැබෙනවා රුධිර පිරිසිදු වෙනවා ආදී වශයෙන් උනන්දු කරමින් උද්‍යෝගිමත් කරමින් දාන පිළිගන්වා ඒ කුසලයේ තමයි ඇයට මේ දීජ යන දවසේ 120000ක් දෙනුන් ඇය පසුපස්සෙමදී මේ කුමාරිය තමන්ගේ නිවසෙන් යන බව දැනගත් මේ සතුන් බොම කම්පණී සිටි බොමත්ම දුකෙන් සිටි බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා ඉඩක් ලැබෙනකම් බලා සිටීමේ මේ දෙනුන් ඇය සමගම යන් ඒ ඇය කරගත් කුසලයේ ඵලෙ ඒ නිසා සහත්තා දේති දෙනදී තමන්ගේ අතින් පිළියෙල කරලා දෙන්න බොහොම වටිනා පිළිගන්නා කෙනා දෙන කෙනා තටද සම්බන්ධතාව පුද්ගලික මිත්‍රතා ගොඩ නැගිනවා බැඳීම් ඇති වෙනවා සමහරු දානමාන හදනවා සේවකයන් අතේ එවන. Taman මේ කිසිවකට සම්බන්ධ වෙන්නේ නැහැ. අවාසනාවන්තයි. Tamanගේ අතින්ම උයලා පියලා දන් පිළ නමන්න ශාමින් වහන්සේලාට කාට දෙසක් පිළිසිඳුව දෙන්න ඕන. න අපවිද්ධාන් දේති. ඊටාම වැදගත් එකක් මේ දන් දීමේදී දෙනදී තමාට එපා වෙච්ච පළුදු වෙච්ච ප්‍රයෝජනයක් ගත නොහැකි කැඩුණු බිඳුණු ඉරුණු හිල්වුණු පළුදුවුණු එවැනි දේවල් දෙන්න එපා තමාට එපා වුණු දේවල් දාන වශයෙන් දෙනවා නම් කිසිදු ප්‍රතිඵලයක් නැහැ ප්‍රතිඵලය මහත් ඵල වෙන්නේ නැහැ බොහෝ අය අන් අයට ඇඳුම් පැළඳුම් නොඑක් දේ දෙන තමන් ඇඳලා කිල්තු කරපුවා තමයි දෙන්නේ. ඇඳුම් දීම, පාවහන් දීම, නොයෙක් දේ දෙනවා. ඒ දීමේදී Taman පරිහරණය කරලා, කිලිති කරලා, අපිරිසිදු කරලා ප්‍රයෝජනයකට ගන්න බැරි විදියට දිරාගිය දේවල් දෙනවා නම් ප්‍රතිඵලයක් Tamanට ලැබෙන්නේ නැහැ. පිළිගන්වන කෙනාට දන් දෙන්නාට ඒ තත්ත්වේ ලැබෙන්නේ. ඒ නිසා අලුතින්ම පිළිසිඳුවට ප්‍රයෝජනයක් ගත හැකි අයුරේ එහෙමයි අපි පරිත්‍යාගයන් කරන්තෝ නාපවිද්ධාන්තේති කිව්වේ ඒකයි ධ්‍යානි තුන පරණාන සුද්ධේන මනසාර්ථිනි තදභ්‍යාසෝ චිතාත්‍යාගා සමාන් සත්‍යාග කාරණා දෙන්නේ තනකොළ පත්‍රයක් පිළිසිඳු සිතින් දෙන්න දෙන දේ මොනවා වුණත් කමන්නේ පිළිසිඳු සිතින් දෙන්න. තදභ්‍යාසෝ චිතාත්‍යාගා සමාන් සත්‍යාග කාරණම්. ඒ පරිත්‍යාගයේ දීමනාව කරන කොටගෙන තම ශරීරාංග පවා දන් දෙන්න පෙළඹෙනවා කිය. මේ ශ්ලෝකයෙන් සඳහන් වේ. දෙනදී මොනවා වුණත් කමක් නෑ. තරපල මිටක් හරි කමක් නෑ දෙනවද පිරිසිදු සිතින් සන්තෝෂයෙන් දෙමි පූජා කරමි එය අදහසින් දෙන්න. බොහොමත්ම කියලා මැනලා හරියටම ගණන් බලලා දීමනාවන් කරන්ට බොහෝ අය පෙළඹෙනවා. නමුත් ප්‍රතිඵලය මහත්ඵල නැහැ. නේ අනාගමන දිට්ඨිකෝ දේති. ඊටාම වැදගත් එකක් මේ දන් දීමේදී. න අනාගමන දිට්ඨිකෝ දීති කුමක්ද කියන්නේ මේ දීමනාව ලබන කෙනාට අප්‍රිය නොවන ආකාරයටයි දෙන්නට ඕන නැවත නැවත එන්න නැවත නැවත තමා තුළට එනවට එන එක වළක්වන්න කියන චේතනාවෙන් දීවනාව කරනවද ඒක හොඳ එකක් නෙමෙයි අප්‍රිය වෙන විදියට අපිරිසිදු වෙන විදියට අපිරිසිදු වෙන දේ දෙන්න එපා. දැන් හුඟක් ධන්පැත් පිළිගන්වන අවස්ථාවලදී ඇතැම් දායක පින්වත්තුන් වැඩිහිටියෝ ස්වාමින් වහන්සේලා දන් පිළිගන්වද්දී කටේ බුලත් පිට පුරවාගෙන කටේ බුලත් පිට බුලත් පිට කන ගමන් දානමාන බෙදන් දෙන්නේ මොනවද කියලා ඇහුවම එයාට කියා ගන්න බෑ. ඇයි කටේ කෙල? කතා කරන්න හදනවා මුලත් කෙල විසිප්පේ. අපිරිසිදු. පින්වත්නි මයිතාම කරුණාවෙන් මේ කියන්නේ. කිසිම කෙනෙක් විශේෂයෙන් මේ කියන අදහස වරදවා තේරුම් ගන්න එපා. ඔබ පිළිසිඳුවට දාන හදන්නේ මොම වේහි දම් කරලා මේ දාන මාන සකසන්නේ බොහොම සත්‍තා ගෞරවයෙන් පෙන් පෙරලා මේ දාන උයන්නේ. එහි මේකේ කතා කර කර බොහොමත්ම උසුළු විසුළු කවටකම් කිය කිය දානමාන බෙදෙන එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තුවාල අත්වල ඇඟිලිවල පාදවල තුවාල තියෙන නොඑක් විදිහේ ආබාධ වලින් පෙළෙන කෙනෙකුට තවත් කෙනෙක්ව පිළිකුල් වෙන විදියට කතා කිරීම හොඳ නැහැ. නමුත් ආහාර පාන වැනිදී කන බොනදී පිළිගැන්වීමේදී පිළිසිඳුවට හොඳ පිළිවෙලකට ඉන්න අය අතින් ඒවා පූජා කරනවා. පෑන් වාදනයේට තැඹිලි හලන වක්කරන්න කිව්වම තමන්ගේ අතේ මහපටැඟිල්ල හේදෙන්න වතුර හලන. මහ පැට ඇඟිල්ලට හේදිලා තමයි වතුර එක පිළිගන්නේ. ඇඟිල්ලේ බුලත් කහට නියපතු වල කුණු පිළිලා ඒක තමයි ඒකමම අල්ලලා දෙනවා. දානමාන පිළිසිඳුවට පිළිගන්වන්න අපිරියක් ඇතිනවන විදියට දාන දෙන්න. මට මතකයි එක්තන නිවසක වැඩිහිටියා මිය ගිහින් එයා പ്രേත භවයකට උප්පත්ති ලැබලා තියෙනවා. නිවසේ යනම එනවා ඇවිදිනවා දරුවන්ට පේනවා. මේගොල්ලෝ කිසියම් පේන බලන තැනකින් විමසීම් කළාම ඒදී කියා තිබෙන්නේ මෙයා ප්‍රේතාත්මයට ඇවිත් තියෙන්නේ අකුසල කර්මයක හේතුව මෙයාට මෙයා ජීවත් වෙන්න කන්න කැමති ආහාර පාන පිළියෙල කරලා බුද්ධ පූජාව තියලා විහාරස්ථානයේදී ස්වාමින් වහන්සේලාමකට ඒ දාන පූජා කළා මෙයාට පින් දෙන්න කියලා. ඒ කටයුත්ත මෙහෙවන්න ඒ පේන බලන ආරෝඩවන කෙනත් පැමිණි. දැන් નિયમિત විදියට දානීය පිළිල කරගෙන ඇවිත් මුල් කොටස බුදු පියාණන් වහන්සේට පිළිගන්නවා අර ඥාතියන් අපි මේ ගේ තනත්තාගේ ස්වාමියා ස්වාමි දුවණිය දරුවු බුද්ධ පූජා පියද්දී මොහොතකින් මේ ගේ ඥාතියා වැහුණා අර පේන කියන කෙනාට එයා බිම පෙරලෙනවා සොටු කබ පෙරාගෙන කෙල හලාගෙන බොහොම භයානක විදියට දුක්ඛිත හඬක් නිකුත් කරමින් බුදුගේ වටේම පෙරලි පෙරලි යනවා මේ විදියට මොකද මේ මුනේ ඇයි මෙහෙම මුනේ එයා කියන මම විහාරස්ථානයේ වාර්ෂික කටින පින්කම වෙලාවේ මමත් ව්‍යංජනයක් නිවසින් පිළියෙල කරගෙන ගිහින් ස්වාමින් වහන්සේලාට පිළිගන්වද්දී සුරාපානය කරලා හිටි මොහොතක් මේ මේ පුද්ගලයා සුරාවට ලැඹුරු වෙලා දුම්පානට ලැඹුරුයි. මෙයාගේ උදරය මෙයාගේ මුඛය ඒ සියල්ලම අපිරිසිදු වෙලා දුකක් වෙනවා. අර ස්වාමීන් වහන්සේලාට දානේ පිළිගන්වද්දී පාත් වෙලා නැමිලා මෙයා දානේ බෙදුමා මෙයාගේ හුස්ම ඒ ස්වාමීන් වහන්සේලාමකට දැනුණා පිළිකුලක් ඇති වුණා හාමුදුරුවන්. උන්වහන්සේට අප්‍රසන්නයක් ඇති වුණා එවෙලෙම වමන දැම්මා. හාමුදුරු දාන වෙලදුවේ නැහැ පිළිකුලක් ඇති වුණා. අන්න ඒ අකුසලය මෙයාට බලපෑවා ප්‍රේතාත්මේ. ඒ නිසා දාන පිළිගන්වද්දී අනාගමන දිට්ඨිකෝ දේසී ගන්න කෙනාට අප්‍රිය නොවන විදියට දෙන්න පිළිකුල් ඇති නොවන විදියට දෙන්න පිරිසිදුවට දෙන්න වලඳන්න පුළුවන් දේ දෙන්න මේවා හොඳට තේදුම් ගන්න ඕනේ අපේ පින්වත්තුන්. සැනියුත් මාඩාතන් වහන්සේ පිළිසිකා වැඩලා ලැබිච්ච ආහාර Taman වහන්සේගේ කුටියට විත් වළඳන්න සූදානම් වෙද්දී පාත්‍රයේ තුල තිබෙනවා ගැලවුණු ඇඟිල්ලක් ලාදුරු රෝගයෙන් පෙළෙන කෙනෙක් දානි පූජා කරද්දී බෙදාද්දී ඇඟිල්ල කුරුක්කකින් හැලිලා පාත්‍රයට වැටිලා බලන්න කොයිතරම් පිළිකුල්ද කොයිතරම් අප්‍රසන්නද නමුත් සරියුත් මහරහතන් වහන්සේ ඒ ඇඟිල්ල පැත්තකින් තබා තමන් වහන්සේ ආහාරේ පටික්කෝලය මෙනෙහි කරමින් දානිවල වළඳන ස්වාමින් වහන්සේලා නිකම්ම මේ දාන වළඳන්නේ නැහැ ප්‍රත්‍යවේක්ෂා කරනවා හුඟ දෙනෙක් හිතනවා හාමුදුරුවන් වහන්සේලා දානේ ඔහි වළඳනවා දෙන දේ ඔහි වළඳනවා කියලා. එහෙම නෙමෙයි. උන්වහන්සේලා ප්‍රතිවීක්ෂා කරනවා. ඒක කියන්නේ නෑ කෑ ගහන්නේ. හිතින් Taman වහන්සේ මේ දානේ වළඳනකොට මෙනෙහි කරනවා. මම මේ ආහාර ගන්නෙ මොකටද කියන්නේ? නේව දමාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය මම මේ දාණය වළඳන්නේ මගේ ශරීරයේ ලක්ෂණ කරගන්න, අලංකාර කරගන්න, මදේ වැඩි කරගන්න, ශරීරය බොහොම අයෝමී පුරුෂයෙකුගේ මෙන් දව සම්පන්න කරගන්න. ඒකට නෙමෙයි මම මේ දාණය ගන්නෙ. මගේ මේ ශාසනික ජීවිතය පවත්වාගෙන යන්න. ජීවිතේ පවත්වාගෙන යන්නයි මම මේ දානේ වළඳන්. ඒ වගේම දායකයා කෙරේ මෛත්‍රී පතුරවන්නට ඕන. මෛත්‍රී පතුරවමින් තමයි උන්වහන්සේලා එනම් සුවපත් වේවා කියන යහපතක් වේවා මෝතක් හරි දන් දෙන දායකයාට මෙච්චිත් පැතිරවීම දානේ පිළිගැනීමේ සුදුසු වේ. ඒ නිසා දන් දෙනකොට දාන ශාලාවට හොඳ පිරිසිදුවට ඉන්න අය ගන්න. කකුල් වල තුවාල ඔතාගෙන බේත් බැඳගෙන තෙල් බේත් ගල්වගෙන ඔලු කසමින් නාය වේදාමින් ඇස් කසමින් එහෙම දන් බෙදන්න එවන්න එපා පිළිගන්වන්න එපා පිළිකුල් හොඳට අතපය සෝදගෙන පැහැදිලිවම දානශාලා වැඩ කරන්න පුළුවන් අය යොදා ගන්න ඒ වගේම බෙදනකොට සිවුරේ පුරාම හලන්නේ නැතුම බොහොමත්ම සමහරු තානශාලාවල වැඩ කරද්දී අපිනිවිලයි සමහර ගෑනු දෙරිවියන් විවිධාකාරයේ මෝස්තර වලින් සමලන් කృత ඇඳුම් ඇඳගෙන දන් බෙදන්ට ආවම ඒ ළමයට දානි බෙදන්ට පිටියක් නැ නැමෙන්නත් බෑ හිටගෙන බෙදන්නත් බෑ පාස් වෙන්නත් බෑ මුකුත් කරගන්න බෑ පහසු ඇඳුමක් ඇඳ ගන්න ඒ වගේම දානි බෙදෙන පින්වතුන් පින්වතියෝ ස්වාමින් වහන්සේට Taman බෙදෙන දේ මේකයි කියලා කියන්න. ස්වාමින් වහන්සේ අහන්න අහනකන් ඉන්න එපා. මොනවා හරි Taman පිළිගන්වන ව්‍යංජනේ ඒක නම කියන්න. ඇහෙන්න කියන්න. හුඟා දුරට කිරිහොදි හාමුදුරුවනි කියන. පරිප්පු හාමුදුරුවනි අච්චාරු හාමුදුරුවනි පපඩම් හාමුදුරුවනි එහෙම කියන්න එපා. හාමුදුරුවනි මේ කිරි හොඳ. හාමුදුරුවනි ස්වාමීන් වහන්සේ මේ ව්‍යංජනය මොනවා හරි අදාළ දේ කියන්න. කිරි හොදි හාමුදුරුවනි කිව්වොත් හාමුදුරුව කිරි හොඳ. පරිප්පු හාමුදුරු කොයිල හාමුදුරු බතල හාමුදුරු එහෙම කියන්නේ හාමුදුරුවනේ බතල ව්‍යංජන. හාමුදුරුවනේ කිරිහොද්ද. හාමුදුරුවනේ මේක බෝන්චි ව්‍යංජනේ. ඇහෙන්න කියන්න ඕන. පැහැදිලිව කියන්න ඕන. කියන්න පුළුවන් විදියට කට පිරිසුදු කර ගන්න ඕන. බුලත්ද කාගෙන ඔක කියන්න බෑ. ඒ නිසා හරියට පරිස්සම් වෙන්න ඕන. කෑකෝ ගගහ සමහරු දානි බෙදනකොට අත් දෙකටම දෙකක් අරගෙන ඉතින් කොහොමද බෙදන්නේ? සමහරු එකාතක වතුර භාජනේ අනිත් එකෙන් ව්‍යංජනයක් තියාගෙන දෙකම බෙදන්න හදනවා. කරන්න බෑ. බොහොමත්ම අපි දන් දෙනකොට මේ සකසා දීම, පිළිවෙලකට දීම බලන්න කොච්චර පිළිපදින්න තියෙනවද දන්පැන් පිළිගැන්වීමේදී. ආමදුරුවන් වහන්සේලාට කෝප ඇතිවන විදිහට සමහරු වැඩ කරනවා. බීමත්ව අය සුරාමතින් මත් වූ අය දුම් පානය කර කර ඉඳලා ඇවිත් දන්පැන් පිළිගන්නකොට එයා තුලින් පිළිකුල් තත්වයක් මතුවේ. ඉතින් එහෙම නෙමෙයි අපි දානමාන දෙනකොට හොඳට පිළිවෙලකට ඉන්න අයට දෙන්න. Tamanට යම්කිසි ආබාධ, යම්කිසි රෝග පීඩා තිබෙනවා නම් ඒකෙන් වැළකීලා දන් දීමෙන් ඉවත් වෙලා අතගාලා පිළිකණක් පූජා කරන්න මොනවානි ක්‍රමයකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විදියෙන් කටයුතු කරන්න. සද්දාය දානං සුගතප්පසත්තං දන් දීමේදී බුද්ධාදී උතුමන් වර්ණනා කරන්නේ දෙන්නාත් ලබන්නාත් සතුටු වන ලෙසින් ක්‍රියා කරනවා නම් පමණයි. ඒ වගේම කර්මය කර්මඵලය විශ්වාස කරගෙන දන් දෙන්න ඕන. දැන් බලන්න අපි දන් දෙන්නේ කොමකටද? තණ්හා මාන දිට්ඨි නසන්න. කර්මයේ කර්මඵල විශ්වාසයි. ලෝභ දේශ මොහ යටවෙන්න ඕනේ. දෙමි පූජා කරමි කියන චේතනාව තියෙන්න ඕනේ. දානේ දෙන කෙනා සිල්වත් වෙන්න, ගන්න කෙනා දුසිල් වුණාට කමක් ගන්න කෙනා දුසිල්, දෙන කෙනා සිල්වත් නම් ආනිසංස ලැබෙනවා. ගන්න කෙනා සිල්වත්, දෙන්නා දුසිල්, ඒ ආනිසංස ලැබෙනවා. ගන්න කෙනා සිල්වත්, දෙන කෙනා සිල්වත්, ආනිසංස ඉහළයි. ගන්න කෙනා දුසිල්, දෙන කෙනා දුසිල් ප්‍රතිඵලයක් නැහැ. එහෙමනම් දන් දීමේදී සකසා දෙන්න. ප්‍රයෝජනවත් දී දෙන්න. ආනිසංස ලැබෙන විදියට කටයුතු කරන්න. මේ දීමනා පිළිබඳව අවබෝධයෙන් ඔබ කටයුතු කරන්න. දන් දීමේ ප්‍රතිඵල ඊටාම ඉහළයි. දන් දීම බෝසත්වරුන්ගේ ගුණ ධර්මයක්. දානත්‍යාසා බෝධිසත්තා. දන් දෙන්නේ බෝසත් උත්තමවරු. ඒ නිසා කෙලෙස් නැසන්න, තණ්හා මාන දිට්ඨි කඩා දමන්න මේ දාන මාන පූජා කරන්නේ අපි. පිළිසිඳුවට දෙමු. දන් දීමේදී සිල්වතුන් හොය හොය ඉන්න ගියොත් ඔබට කවදාවත් දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න වෙන්නේ නැහැ. උපසම්පදා හාමුදුරුලා මොණේ දාණයට පුංචි හාමුදුරුලා සාමනීර හාමුදුරුලා එපාකේ. සමහර අය එහෙම කියනවා. උපසම්පදා හාමුදුරුලා මොණේ කියනවා. ලොකෝ මහාමුදුරලා ඕනේ කියන පුංචි හාමුදුරලා එපයි කියේ. ඉතින් එතකොට මේ පොඩි හාමුදුරලා කොහේ ගිහින් වළඳන්ද? දානමාන පූජා කරනකොට නොඑක් ප්‍රශ්න මොනවද හදන්න ඕනේ අහන. දෙන්න ඕනේ දේ මොනවද අහන. එක එක දේවල්. මම කියන්නේ Taman කැමති දේ හදන්න. පිළිගන්නා කෙනා Tamanට කැමති දේ පිළිගන්න. ආයෝකේ අඩු වැඩි හොයන්න කොහොමද මෙහෙමද කී කිව්වා හයින් තෝනේ නැහැ. එහෙනම් සුදුසු දේ දෙන්න, අවශ්‍ය දේ කරන්න, හෝරා බේදා පින්කම් කරන්න. ඒ තමයි වටිනාම අවවාදය ඔබට දන්පැන් පිරිනැමීමේදී ඔබ හිතන විදියට ලේසියෙන් මේ දීමනා කරන්න බෑ. මනමින් දන් දුන්නාම ඒකාන්තයෙන් දෙව් මිනිස් සැප නිවන් සැප ලබන්න හේතු වෙනවා. ඒ සඳහා ඔබට මේ ධම් දේශනාව ඊටාම වටිනා අවවාද අනුශාසකත්වයෙන් පිරුණු උපදේශාත්මක පුණ්‍ය කර්මයක් වේවා ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණාන් සංසයෙන් සම්දනාතම නිවනින් සැනසීම ලැබේවා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මභානී විද්‍යා විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද වෙනවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ